ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ රත්මලාන ශ්‍රී රත්නාරාමය බුර්ලස්ගම්ව ශ්‍රී සෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතොටමුණේ ප්‍රධාන අධිකරණ සංගනායක සත් ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි අධ්‍යාපනපති අතිපූජ්‍ය සූර්යගොඩ සිරිධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස අසජ්ජායේ මලාමන්තා අනුත්ථාන මලාගරා මලං වන්නස්ස කෝසජ්ජං පමාදුරක්ඛතෝ මලං මලෙත්තියා දුච්චාරේතං මච්චේරං දදතෝ මලං මලාවේ පාපකාදම්මා අස්මින් ලෝකේ පරම්හිතේ තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං තේ සාදු සාදු සාදු කාරුණික වාසනාවන්ත සුපින්වත්නි අද අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වෙන මල සූත්‍රය මාතෘකා කරගනිමින් ධර්ම දේශනාවක් පැවැත්වීමටයි බලාපොරොත්තු වන්නේ මේ සූත්‍ර දේශනාව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම්භයේ වැඩ සිටින අවස්ථාවක භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරන ලද්දක් එදා ජේතවනාරාමයේදී භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කළත් මේ සූත්‍ර ධර්ම දේශනාවේ අන්තර්ගත දහම් කරුණු මුළු මහත් ජනතාවගේම සුවසෙත පිණිස හේතු වෙනවා. එනිසා සුපින්වත්නි මේ ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරෙන ධර්ම කරුණු අපේ ජීවිත අර්ථවත් කර ගැනීමට හේතු වෙනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම තුළින් අපට මෙලව වශයෙන්ම යහපත සිද්ධ වෙනවා. අපේ ජීවිතේ වෙනස්කම් ඇති කර ගැනීම පිණිස ලෝතුරා බුදුබණ මහෝපකාර වෙනවා. පින්වතුනි මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන ඔබගේ මොළයේ වෙනස්කම් ඇති කරනවා. ප්‍රඥාව වර්ධනය කරනවා. එනිසා ධර්ම දේශනාවක් මනවින් ශ්‍රවණය කිරීම තුළින් අපේ මොළයේ යම් යම් වෙනස්කම් ඇති කරනවා දියුණු තත්වයන් ඇති කරනවා අපි දන්නවා මේ මිනිස් සමාජය තුළ ජීවත් වෙන හැම කෙනෙකුටම මොලයක් තිබෙනවා ඒ මොලේ ශක්තියක් තිබෙනවා සමහර කෙනෙකුගේ ශක්තිය කුඩා කාලේ ඉඳලම දියුණු තත්වයක පවතිනවා. ඒ දියුණු తත්වය තව තවත් දියුණු කර ගැනීමට පොතපත ශ්‍රවණය කිරීම වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා බෙහෙවින් බලපාන. ඒ අනුව මේ ධර්ම දේශනාව ඔබගේ මුලයේ සංවර්ධනය සඳහා හේතු වෙනවා. එය අපට ditta ධම්ම වේදිනේ වශයෙන් ලැබෙන ප්‍රතිඵලයක්. ධර්ම ශ්‍රවණය කිරීම තුනේ ඊළඟට අපේ වැදගත්ම දෙයක් තමයි හදවත. අපේ හදවත වෙනස් කිරීම සඳහාද මේ ධර්ම ශ්‍රවණය කිරීම උපකාර වෙනවා. ඇතැම් අය මුලදී හදවත තුල කරුණාව නැහැ, මෛත්‍රිය නැහැ, මෘදුතාව නැහැ, කළගුණ සැලකීමේ ගුණාංගය නැහැ. මේ ගුණාංග අපගේ හදවත තුල රෝපණය කර ගැනීමට ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රයෝජනවත් වෙනවා. බණහන්නට පෙර කෙනෙකුගේ තිබිච්ච හදවතේ ඒ පුරුදු නොකල, දියුණු නොකල හොඳ ගුණාංග ධර්ම ශ්‍රවණය කළාට පසුව ඇති කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒස හදවත දියුණු කරගන්නට, හදවතේ හොඳ ගුණ ධර්ම රෝපණය කරගන්නට ධර්ම ශ්‍රවණය කිරීම උපකාර වෙනවා. තුන්වෙනුව සිත. මේ ලෝකය පවත්වාගෙන යන්නේ සිතාන. නිසා මේ සිත ප්‍රබල වස්තුවක්. ඒ සිත දියුණු කර ගැනීමටද ධර්ම ශ්‍රවණය කිරීම උපකාර වෙනවා. ඒ වගේම කාල කලමනාකරණයටද ධර්ම ශ්‍රවණය කිරීම උපකාර වෙනවා. තථාගත ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ කාලසටහන තමයි පින්වතුනි ඊ타ත්ම අර්ථවත්ම කාලසටහන. උන්වහන්සේ ජීවිතය කලමනාකරණය කළා කොටස් පහකට. තමන්ගේ සුඛ වේරණය සඳහා විවේකය සඳහා තය දෙකක් පමණක් වෙන් කරගෙන අනිත් හැම තප්පරයක්ම වැය කළේ අන් අයගේ සුඛ වේරණය පිණිස අත්තාය හිතාය සුඛාය තමන්ගේ සුඛ වේරණය මෙන්ම අන් අයගේ සුඛ වේරණය සඳහා ඒ හැම තප්පරයක්ම වැය කළා සද්ධර්ම ශ්‍රවණය කරන ඔබට නිතරම කාලයට අනුව වේලාවට අනුව වැඩ කිරීමේ පුරුද්දක් ඇති කරවනවා. නිසා මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මෙලවදීම අපට ලැබෙන ප්‍රතිඵල තමයි අපේ මොලේ වෙනස්කම් ඇති කිරීමට හදවතේ වෙනස්කම් ඇති කිරීමට නොදෙවුණු සිත දියුණු කර ගැනීමට කාල කලමනාකරණය සඳහා මේ ධර්ම දේශනාවන් උපකාර වෙනවා. ඒ වගේමයි පින්වතුනි මේ දේශනා කරන ධර්මය හැමදෙනාටම අවබෝධ කරගන්නත් බෑ. මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ සමහර විට ඇවිදින ගමන් එහෙම නැත්නම් කන බොන ගමන් මුළු තැන්ගෙයි වැඩ කරන ගමන් අහගෙන ඉන්න වෙන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙක් වෙනුවෙන් ධර්ම දේශනාවක් සිදු කළේ සිත නිරෝගී වූ වාට පසුයි. එයට හොඳම නිදසුනක් තමයි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වන උග්ග සිටුතුමාගේ කතා පුවත. මේ උග්ග සිටුතුමා පිළිබඳව බුදුරජාණන් වහන්සේ හොඳ චරිත සහතකයක් දීලා තියෙනවා. ඒ චරිත සහතකය දීමට බලපාන ලද එක හේතුවක් තමයි ධර්ම ශ්‍රවණය කිරීමට පෙර ආතුව මේ උග්ග සිටුතුමාගේ සිත හරීම නිරෝගී. ඒ නිරෝගී සිත පහළ වුණාට පසුව තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උග්ග සිටුතුමාට උග්ග ගහපතිතුමාට ධර්ම දේශනාව සිද්ධ කළේ. කලල චිත්තං එසා මේ බුදුබණ අහන්නට සූදානම් වන ඔබද ඔබගේ සිත පිරිසිදු කරගෙනම ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් විය යුතු වෙනවා. දෙවනුව මුදු චිත්තං මුදුසිතක් පහල කරගත යුතු වෙනවා. තුන්වෙනුව විනීවරණ චිත්තං නීවරණයන්ට අහු නොවි ඒ නිව නීවරණයන් යටපත් කරගෙන ධර්ම ශ්‍රවණය කිරීමට හිත හදා ගන්නට ඕන. අපේ සිත වෙලා ගන්න අපේ සිත ආවරණය කරන නීවරණ ධර්ම පහක් තිබෙනවා. කාමච්ඡන්ද කාමයට ඇති කැමැත්ත නිසා සිත වහගන්න. ව්‍යාපාද තරහව අවනාපය නිසාද අපේ සිත කිලුටු කරගන්නවා. තේන මිද්ද සිතේ නිදිමත ගාතියක් තිබෙනවා. උද්දච්ච කුක්කුච්ච සිතේ නොසන්සුන් බවක් පවතිනවා. විචිකිච්ඡා සැකයක් පවතිනවා. මේ காரணා පහෙන් අපේ සිත වහ ගන්නවා. ඒ සිත වහ ගන්නට මේ නීවරණ ධර්මයන්ට ඉඩ නොදී ඒ නීවරණ ධර්මයන් යටපත් කරගෙන ධර්ම ශ්‍රවණය කිරීමට කල්පනා කළ යුතු වෙනවා. ඒ අනුව පින්බතුනේ කලල චිත්තය පහල කරගෙන මුදු චිත්තය පහල කරගෙන විනේවරණ චිත්තය පහල කරගෙන උදග්ග චිත්තය පෙරදරි කරගෙන සතුටෙන් බණහන්නට සිත සුපහන් කරගන්නටම අවශ්‍යයි සතුටෙන්ම බණහන්නට ඕනේ ප්‍රසන්න චිත්තං පැහැදුණු සිතින් ධර්ම ශ්‍රවණය කළ යුතු වෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ගුණ සමුදාය පිළිබඳව ධර්ම රත්නය පිළිබඳව ධර්ම රත්නයේ ගුණ පිළිබඳව ආර්ය මහා සංඝ රත්නයේ ගුණ පිළිබඳව දැනගෙන පැහැදුණු සිතින්ම බුදුබණ ශ්‍රවණය කළ යුතු වෙනවා මේ ආකාරයට සුපින්වත්නි සිත නිරෝගී කරගෙන ධර්ම ශ්‍රවණය කිරීම මෙලව යහපත පිණිස වෙන්ම පරලව යහපත පිණිසද හේතු වෙනවා. හොඳින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. සේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වෙනවා. පින්වතුනි, තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා ශ්‍රාවකයාට ධර්ම දේශනාවක් කරන විට සීලෙන් ආරම්භ කරලා මාර්ගය දේශනා කරමින් නිවන කරා සිත යොමු කරන්නට කියලා. ඒ අනුව පළමුවෙන්ම දේශකයාණන් වහන්සේ පිරිස පංචශීලයේ පිහිටවලා ධර්ම ශ්‍රවණය කිරීමට සීලවන්ත පිරිසක් බවට ඔබව පත් කළා. ඊළඟට බලාපොරොත්තු වන්නේ ධර්මාවවාදයකින් මේ පින්වතුන්ට ධර්මයේ වටිනාකම පැහැදිලි කරලා දීලා දේශනාව ආරම්භ කරන්නට. පින්වතුනි මා මාත්‍රිකා කලේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වෙන මල සූත්‍රය. මල කියන වචනේ තේරුම් කියවයක් වෙනවා. අද මේ දේශනා කරන ධර්ම දේශනාව මල් වගේ බණක් නෙවෙයි. අපේ ජීවිතය අපිරිසිදු කරන කරුණු කාරණා අටක් පිළිබඳව කාලානුරූපව දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර දේශනාව වික්ෂුන් වහන්සේලා පිරිසකට දෙව්රම් විහෙරේදී දේශනා කොට වදාළා. එහිදී පළමුවෙන්ම උන්වහන්සේ දේශනා කරනවා අසජ්ජාය මලා මන්තා මහණෙනි ඉගෙනගත් දේ ශාස්ත්‍රාදිය නැවත කියවීමෙන් තොර වුණොත් සජ්ජායනා නොකළොත් ඒකේ මල බැඳෙනවා අපිරිසුදු වෙනවා අමතක වෙනවා දැන් පිරිසුදු යකඩයක් මල කෑවොත් මොකද වෙන්නේ? ඒකේ වටිනාකම, ඒකේ ශක්තිය, ඒකේ බලය හීන වෙනවා, අඩු වෙනවා. ඒ වගේ තමයි පින්වතුනි ජීවිතයක්ද මල වැදෙනවා ඉගෙනගත්ත දේ නැවත නැවත ප්‍රගුණ නොකළොත් නැවත නැවත අභ්‍යාස නොකළොත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ මේ වන විට ජීවිතේ බොහෝ වාරයක් ධර්ම ශ්‍රවණය කරන්නට ඇති. ගාථාවන් ශ්‍රවණය කරන්නට ඇති. ඒවා නැවත නැවත සිහිපත් කරගත්තේ නැතොත් ඒවා අමතක වෙනවා. ඇතැම් පින්වතුන් මේ දේශනා කරන ධර්මයන් පොතපතක ලියාගෙන නැවත විවේකයේ ලද විටක පෙරලා බලනවා. ඒක හොඳ පුරුද්දක්. ඒක ඇති කරගත යුතු පුරුද්දක්. ඒක කළ යුතු දෙයක්. අහපු දේ, ඉගෙනගත්ත දේ නැවත නැවත සිහිපත් කිරීම තුළින් ඒ දැනගත්ත දෙහි මල බැඳෙන්නේ නැහැ, කිලුටු වෙන්නේ නැහැ. පින්වතුනි, ඔබ මේ වන විට බුද්ධානුස්සති භාවනාව වඩන්නට පුරුද්දක් ඇති කරගෙන තිබෙනවා. ඒ පුරුද්ද නැවත නැවත කළ යුතු වෙනවා. ඔබ මරණය පිළිබඳව භාවනාව පුරුදු කරගෙන තිබෙනවා නම් ඒ භාවනාවත් නැවත නැවත අභ්‍යාස කළ යුතු වෙනවා. ඔබ පිළිකුල් භාවනාව වඩා තිබෙනවා නම් එය නැවත නැවත අභ්‍යාස කළ යුතු වෙනවා. ඔබ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කර තිබෙනවා නම් එය නැවත නැවත ප්‍රගුණ කළ යුතු වෙනවා අභ්‍යාස කළ යුතු වෙනවා. එහෙම නැත්නම් ඒවායේ මල බැඳෙනවා, ඒවා කිලුටු වෙනවා. පින්වතුනි, කුඩා කාලයේදී අප ඉගෙනගත් දේ බොහෝයි. ඒ හැම දෙයක්ම ජීවිතේ හැමදාම මතකයේ රැඳෙන්නේ නැහැ. ඒ නිසා ඉගෙනගත් දේ ශබ්ද ශාස්ත්‍රාදිය ගණිතය පිළිබඳව නැවත නැවත අභ්‍යාස කළ යුතු වෙනවා. භාවනාවට යොමු වෙච්ච සත්පුරුෂයා නැවත නැවත එම භාවනාව ප්‍රගුණ කළ යුතු වෙනවා. අභ්‍යාස කළ යුතු වෙනවා. එවිට ඔබගේ බාල පරම්පරාවට නැවත නැවත යමක් අවබෝධ කර දෙන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා පින්වතුනි අසච්චාය මලා මන්තා ඉගෙනගත් දේ නැවත නැවත මෙනෙහි නොකළොත් එහි මල බැඳෙනවා එයි කිලුට බවටපත් වෙනවා එය ඔබගේ ජීවිතයද මලකඩ කෑමක් හා සමාන වෙනවා ඉගෙනගත් දේ අමතක වෙනවා නම් ඒවා නැවත සජ්ජායනා නොකරනවා නම් ඒවායේ මල බැඳෙනවා කිලුටටපත් වෙනවා එවැනි අවස්ථාවක් අපට සිහිපත් වෙනවා ලාල්දායි හාමුදුරුවන්ගේ චරිත කතාවේ. එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවදී දායක පින්වතුන්ගේ ආරාධනාවෙන් ලාල්දායි හාමුදුරුව ධර්මදේශනාවක් පවත්වන්නට ආසනයට වැඩම කළා. නමුත් උන්වහන්සේ ඉගෙනගත්ත දේ, පාඩම් කළ දේ නැවත නැවත සිහිපත් කරගෙන තිබුණේ නැති නිසා ධර්මාසනාරූඪ වුවත් ධර්මදේශනාවක් සිදු කරන්නට ගාතාවක් මතක් කරගන්නට බැරි නැවත නැවතත් මතක් කළා කොහොමදවත්ම ගාතාවක් සිහිපත් උනේ නැහැ. එසේ උනේ ඇයි පින්වතුනි ඉගෙනගත් දේ නැවත පරිශීලනය නොකළ නිසා. එසා බුදුබණ අහන ඔබ මේ බුදුබණ නැවත නැවත මෙනෙහි කරන්න, සජ්ජායනා කරන්න, කියවන්න, සිහිපත් කරගන්න. එවිට ඉගෙනගත් දෙහි මල බැඳෙන්නේ නැහැ. ඉගෙනගත් දේ කිලුටට පත්වන්නේ නැහැ. ඔබේ ජීවිතයද අපිරිසිදු වෙන්නේ නැහැ. දෙවෙනි කාරණය තමා පින්වතුනි අනුත්ථාන මලාගරා අනුත්ථාන මලාගරා යන්නේ පැහැදිලි කළේ උත්තාන වීරය නැති විට ගෙවල් පිරිහෙනවා ගෙවල් වල වාසය කරන්නෝද පිරිහෙනවා ජීවිතයක් දිනුව කරගෙන යාම සඳහා උත්සාහිත වෙන්නට ඕන. gedaraක ජීවත් වන කෙනෙක් උනන්දුවෙන් කටයුතු කළ යුතු වෙනවා. තමන්ගේ gedara වහලේ පුංචි සිදුරක් දැකලා ඒක සලකිලට ගන්නෙ නැතුව හිටියොත් ඒ සිදුරෙන් වැහි වතුර කාන්දු වෙලා ඇතම් විට සිවිලිමත් නරක් වෙලා ගේ ඇතුළතත් අපිරිසුදු වෙලා ඒ සිදුරෙන්ම මුළු ගේම විනාශ වෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේ තමයි උත්සාහය නොමැතිනම් තමන්ගේ ජීවිතයේ මල බැදෙනවා. උත්සාහය තිබෙන කෙනෙක් නම් මේ පුංචි සිදුර දැක්කහම ඒකට වහාම පිළියමක් යොදලා ඒක සකස් කරගන්න. නෑ කමක් නෑ පොඩ්ඩනේ කැඩිලා තිබෙන්නේ පොඩ්ඩනේ තිබෙන්නේ කියලා හිතලා කම්මැලි වෙලා කටයුතු කළොත් උස්සාය නොමැතිනම් උත්හාන විරිය නොමැතිනම් ජීවිතේ පිරිහෙනවා මල වැදෙනවා. සා ජීවිතයක් ලස්සන වෙන්න ජීවිතයක් අර්ථවත් වෙන්න ජීවිතයක් අලංකාර වෙන්න උත්සාහය තිබෙන්නට ඕන. හැම කෙනෙකුගේම ජීවිතේ ළඟට සැපගෙන දෙන්නේ නැහැ. ඇතැම් අයගේ ජීවිත කතා බැලුවාම උත්සාහයේ ප්‍රතිඵල තමයි ලබාගෙන තිබෙන්නේ. ඒසා අපේ පුංචි දරුවන්ට තරුණ වයස අයට විශේෂයෙන්ම අපේ ජීවිතේ මල බැඳෙන වය උත්සාහය නැත්තම් කියලා පහදා දීම අවශ්‍ය කරනවා. සුපින්වත්නි. උත්හාන වීරියෙන් යුක්ත පුච්චලයා එය සම්පතක් කරගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වියග්ගපජ්ජ සූත්‍රයේදී ගිහි ජීවිතයක් සාර්ථක වීම සඳහා උත්හාන සම්පදාව තිබිය යුතුයි. උත්සාහය නැමැති සම්පත තිබිය යුතුයි. එනිසා සියලු දෙනාගේම ජීවිත අපිරිසිදු වීමට බලපාන ප්‍රධානම සාධකයක් තමයි උත්සාහය උනන්දුව නොමැතිකම. gedarak malakada kanawa ජීවිතයත් මලකඩ කනවා උත්සාහය නොමැතිනම්. ඒ නිසා සුපින්වත්නි බුදුරජාන් වහන්සේ මේ මල සූත්‍රයේදී දේශනා කළා අනුත්ථාන මලාගරා උත්සාහය නොමැති තැන gedara මලකඩ කනවාය කියලා. තුන්වෙනුව මලං වන්නස්ස කෝ සජ්ජං මේ ශරීරයේ ලස්සන නැතිවීමට බලපාන ප්‍රධානම මලකඩේ තමයි කුසීතකම. ඇතැම් අය මේ ශරීරය ලස්සන කරගන්න විවිධ ආලේපන භාවිතා කරනවා. විවිධ සයම් වර්ග භාවිතා කරනවා. නමුත් ඒ කිසිම දෙයකින් මේ ශරීරය ලස්සන කරගන්න බෑ తాවකාලිකයි. හැමදාම ජීවිතය ලස්සන වෙන්න නම් කුසීතකම ඈත් කරගත යුතු වෙනවා. දැන් නැත්නම් අය අද වැස්ස, අද සීතලයි, අද බොහොම කම්මැලි කියලා මේ විදිහට තමන්ගේ ජීවිතයේ කටයුතු පස්සට දාන. මේ කුසීතකම දැන් සීතලයි, දැන් උෂ්ණයි, දැන් බඩගිනි දැන් බඩ පිරিলা වැඩි আদি විවිධ හේතු සාධක කියමින් වැඩ කල් දාන. ඒ වැඩ කල් දමා ගැනීම කුසිතකමේ ලක්ෂණ. ඒ වැඩ කල් දමා ගැනීමම ශරීරයේ වර්ණයට කිලුටක්. නිසා ලස්සන වෙන්න බලාපොරොත්තු වන කෙනෙක් අලංකාරවත් ජීවිතයක් ගත කරන්න අපේක්ෂා කරන කෙනෙක් කුසීතකම සම්පූර්ණයෙන්ම දුරු කරගත යුතු වෙනවා. පමාදෝ රක්කතෝ මලං ආරක්ෂකයාට තිබෙන ප්‍රධානම මලකඩයක් තමයි ප්‍රමාදය. යම්කිසි විදියකින් ආරක්ෂකෙක් යම්කිසි ස්ථානයක රැඳී සිටින විට ප්‍රමාද වුණොත් ආරක්ෂකයා ප්‍රමාද වුණොත් ආරක්ෂක ස්ථානයට හොරු ඇවිල්ලා ඒ ගබඩාවේ තිබෙන භාණ්ඩ හොරකම් කරගෙන යනවා. එහෙම කරගන්න පුළුවන්කම් ලැබෙන්නේ ආරක්ෂකයාගේ ප්‍රමාදය නිසා. ආරක්ෂක කවුළුවේ ඉන්නේ කෙනා නිදාගත්තොත් ඒ ප්‍රමාදය නිසා ගබඩාවේ වටිනා දේ හොරුන්ට ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේ තමයි පින්බතුනි අපේ මේ ජීවිතයේ තිබෙනවා වටිනා ගබඩාවක්. ඒ තමයි සිත නැමැති ගබඩාව. මේ සිත නැමැති ගබඩාවට හොරු ඇතුල් වෙනවා. දොරටු තුනකින්. කය, වචනය, සිත. මේ දොරටු තුනෙන් අපේ මේ ඇතුළට හොරු ඇවිල්ලා වටිනා දේවල් පැහැරගෙන යනවා. අන්න ඒ නිසා ඒ සිත නැමැති ගබඩාවට හොරුන්ට ඇතුළු වෙන්න බැරි වෙන්න අපේ සති සම්පජඤ්ඤය සිහිය නැමැති මුරකරුවව හොඳින්ම පවත්වා ගන්නට ඕනේ. ඒ සතිය නැමැති මුරකරුවට නිඳ ගියොත් අපේ සිත නැමැති ගබඩාව ඇතුළට හොරු පැනලා අපේ හිත තුල තිබෙන ආදරය, කරුණාව, මෛත්‍රිය, මුදුතාව, කෘතඥතාවය කියන මේ වටිනා මැණික් අරගෙන යනව හොරු. අන්නේ නිසා ප්‍රමාදය ආරක්ෂකයෙකුට තිබෙන ප්‍රධානතම මලකඩක් ජීවිතය අපිරිසිදු කරන කාරණයක් ඒ නිසා සුපින්වත්නි ඔබ හැමදෙනාම කල්පනා කරන්නට ඕනේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මල ධර්ම මේ ජීවිත අපිරිසිදු කර ධර්ම තේරුම් අරගෙන ඒවායින් තමගේ ජීවිතය ආරක්ෂා කරගත යුතුයි කියලා ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාන්තාව පිළිබඳවත්. කාන්තාවගේ ජීවිතයක මල බැඳෙන කාන්තාවගේ ජීවිතයක් අපිරිසිදු කරන ප්‍රධානතම කාරණයක් තමයි නරක හැසිරීම. ලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාන්තාවගේ ජීවිතයක් මල බැඳෙන ප්‍රධානම දේ තමයි දුෂ්චරිතය. නරක චරිතය. සමහර කාන්තාවක් බොහොම මහන්සියෙන් දහඩිය මහන්සියෙන් දැනුම යොදාගෙන හරි හම්බ කරලා ජීවත් වෙනවා. ඇතම් කාන්තාවක් මත් වතුර විකුණමින්, මත් ද්‍රව්‍ය විකුණමින්, අයහපත් දේ විකුණමින්, අයහපත් කර්මාන්ත පවත්වාගෙන යමින් වැරදි ලෙස මිත්‍යා ලෙස ජීවිතය ගත කරනවා. එසේ වුවහම කාන්තාවගේ ජීවිතයට එක කිලුටක් කැලලක්. ඒ වගේම නරක පැවතුම් කරගෙන යාම නිසාත් කාන්තාවගේ චරිතය මල බැඳෙනවා. එදා ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සමයේ එක්තරා තරුණයෙක් හිටියා නිතර නිතර බුදුබණ අහන්නට දෙවුරම් වෙහෙරට පැමිණියා. පසුව මේ දෙවුරම් වෙහෙරට බණහනට ආපු තරුණයාගේ පැමිණීම නතර වුණා. ඒකට හේතු වුණේ කුමක්ද? තමන් විවාහ වෙලා හිටපු කාන්තාව නරක ලෙස ජීවත් වීම. දුස්චරිතවත් ජීවිතයක් ගත කළ නිසා මේ තරුණයාට ලැජ්ජාවක් ඇති වුණා බුදුබණ අහන්නට යන්න. ඒ නිසා ඔහු බුදුබණ අහන්නට යාම නතර කළා. කාලයකට පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට මේ තරුණයා යනවා. බුදුරජාන් වහන්සේ අහනවා ඔබ මෙපමණ කලක් ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රමාද වුණේ ඇයිද කියලා. එතෙන්ද කියනවා ස්වාමීනි මගේ බිරිඳ අතිචාරණියක් වුණා. මගේ බිරිඳ නරක ඇවතුම් පැවතුම් ඇතුව ජීවත් වෙනවා. ඒසා මගේ සිතට ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ නිසා මම බුදුබණ අහනට වෙහෙරට ආවේ නැහැ කියලා ප්‍රකාශ කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය මෙවැනි සිදුවීමෙන් කලබල වෙන්නට එපා. මලිත්‍යා දුච්චරිතං. කාන්තාවකට තිබෙන ලොකුම මලකඩේ තමයි දුස්චරිතය. ඒසා දුෂ්චරිතයෙන් ඈත්වන්නට කාන්තාවක් උත්සාහ කළ යුතු වෙනවා. මච්චේරං දදතෝ මලං දෙන්නාට තිබෙන මලකඩය තමයි මසුරුකම්. ඇතම් කෙනෙකුට වචනෙන් හෝ වේවා කෙනෙකුට යමක් දෙන්න බෑ. නොදන්නා කෙනෙකුට පාරක් කියලා දෙන්නටවත් සුදුසු මානසිකත්වයක් නැහැ. ඉගෙන ගන්න දුවා දරුවන් වද නොදන්නා කෙනෙකුට යමක් කියලා දෙන්නට කම්මැලි වෙනවා, පසුපට වෙනවා, මසුරු වෙනවා. එනිසා පින්වතුනි දෙන්න බෑ මසුරුකම තිබෙනවා. කාලය පරිත්‍යාග කරන්නට බෑ, සමය පරිත්‍යාග කරන්නට බෑ, මිල මුදල් පරිත්‍යාග කරන්නට බෑ, දැනුම පරිත්‍යාග කරන්න බෑ, මසුරුකම තිබෙනවා. මසුරුකම තිබෙන එක්කෙනාගේ ජීවිතය අපිරිසුදු වෙනවා. මල වැදෙනවා. කිලුටු වෙනවා. එසා ඔබට පුළුවන් තරමින් කාලය පරිත්‍යාග කරන්න, සමය පරිත්‍යාග කරන්න, දැනුම පරිත්‍යාග කරන්න, ධනය පරිත්‍යාග කරන්න, අනුන්ගේ සුවසෙත වෙනුවෙන්. මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්හිත. පින්වතුනි මේ බුදුබණ අහන ඔබ හැම දෙනාගේම මෙලව පරලව ජීවිත කිලුටු කරන මලකඩ ධර්මය තමයි පාප ධර්ම අකුසල ධර්ම බුදුරජාන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙනවා දස අකුසලයෙන් මිදලා දස කුසල ධර්මයන් යෙදෙන්නට කියලා සතුන් මැරීමෙන් වැළකෙන්න සොරකම් කිරීමෙන් වැළකෙන්න කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකෙන්න, බොරු කීමෙන් වැළකෙන්න, පිසුණු වචන කීමෙන්, කේලම් කීමෙන් වැළකෙන්න, පරුස වචන කීමෙන් වැළකෙන්න, වැඩකට නැති හිස් වචන කීමෙන් වැළකෙන්න, දැඩි ලෝභය යටපත් කරගන්න, තරහව අවනාපය තුරන් කරගෙන මෛත්‍රිය වඩන්න, වැරදි අදහස් මිත්‍යාදෘෂ්ටික අදහස් වලින් බැහැර වෙලා සම්‍යක් දෘෂ්ටිය පහළ කර ගැනීමට උනන්දු මේ දස අකුසල් වලින් වෙන් වෙලා වැළකීලා කටයුතු කරන්න. ඔබගේ ජීවිතය දස අකුසල් වලට යට වුනොත් මෙලවත් ජීවිතය කිලුට වෙනවා, පරලවත් ජීවිතය කිලුට වෙනවා. ජීවිත දෙපැත්තම කිලුට වෙනවා. ඒ නිසා සුපින්වත්නි මිනිසත් බවක් අපට ලැබිලා තිනේ බොහෝම දුර්ලභයි. ඒ ලැබපු දුර්ලභ මනුස්සාත්ම භාවය අර්ථවත්ව ගත කරන්නට කල්පනා කළ යුතු වෙනවා. පව්කම් කරමින් මෙලව ජීවිතයත් අපිරිසිදු කරගෙන, පරලොව ජීවිතයත් අපිරිසිදු කරගෙන, දෙලව ජීවිතය අපිරිසිදු කරගෙන ජීවත් වෙන මනුෂ්‍ය ජීවිතය අර්ථවත් නැහැ. නිසා බුදුබණ අහන ඔබ ඔබට පුළුවන් නම් ඔබගේ අසල්වැසියා ඔබගේ නිවසේ අය සුචරිතවත් කරන්නට පිනකට යොමු කරන්නට දන් දෙන්නේ නැති කෙනෙක්ව ධනට යොමු කරන්න පුළුවන් නම් බණක් අහන්නේ නැති කෙනෙක්ව බණක් අහනට යොමු කරවනවා නම් ජීවිතයට සිල් නොගත් කෙනෙක්ව සීල සමාදයන්ට යොමු කරවනවා නම් භාවනාවට හිත පුරුදු කළ නොකල කෙනෙක්ව භාවනාවට හිත පුරුදු කරවනවා නම් ඔබ මහා කුසලයක් කරගත්ත වෙනවා. ඒ නිසා පින්වතුනි අපේ මෙලව පරලව දෙලව ජීවිත කිලුටු කරන අපිරිසිදු කරන පාප ධර්ම අකුසල ධර්ම යටපත් කරගෙන ජීවත් වෙන්නට උත්සාහ කරමු. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තතෝ මලා මලතරං මේ ජීවිත කිලුටු කරන காரணා අතර බරපතලම ලොකුම මලකඩය කිලුට තමයි අවිද්‍යාව. අවිද්‍යාව යනු නොදැනීමයි. කුමක් පිළිබඳ නොදැනීමද? චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීමයි. එනිසා අපි උත්සාහ කළ යුතු වෙනවා බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂ පෙරම් පුරමින් පාරමිතා පුරමින් ඒ ලබාගත් සත්‍ය ඥාණය ආර්ය ඥාණය උතුම් తত্ত্বය අපිට අවබෝධ කරගන්න උත්සාහ කළ යුතුයි අවිද්‍යාව අපගේ ජීවිතයට ලං කරගත්තොත් අපේ ජීවිතේ මල බැඳෙනවා ඇතැම් අය අවිද්‍යාවෙන් කටයුතු කරන නිසා පින්කම් කරන්න කැමති නෑ පින්කම් කරන අයට බාධා කරනවා බන කියන අයට බාධා කරනවා කටන පිංකම් කරන අයට බාධා කරනවා. හොඳ වැඩ කරන අයට බාධා කරනවා. ඒ අවිද්‍යාව නිසායි, නොදන්නාකම නිසායි. දීමෙන් සැප ලැබෙනවා. බණ ඇහිමෙන් යහපත සිද්ධ වෙනවා. හොඳ වැඩ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මේවා අපි තේරුම් ගන්නේ විද්‍යාව තිබෙනවා. ඒසා පින්වතුනි චතුරාර්ය සත්‍ය යම් කිසි කෙනෙකුට සුළු වශයෙන් හෝ වේවා අවබෝධ වෙනවා නම් ඒ අවිද්‍යාව තුරන් වීමේ දුරු වීමේ ලක්ෂණයි. එනිසා ඔබ මේ බුදුබණ අසමින් ඔබගේ ජීවිතයෙන් අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාව පහළ කර ගන්නට දුක්ඛේ ඥානං දුක පිළිබඳ ඥාණය දුක සමුදය ඥානං දුක ඇතිවීමට හේතුව දැනගැනීමේ ඥානය දුක්ඛ නිරෝධේ ඥානං දුක නැති කිරීම පිළිබඳ නුවණ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං දුක නැති කිරීමේ මඟ අවබෝධ කර ගැනීමේ නුවණ පහල කර ගැනීමට උත්සාහ කළ යුතු වෙනවා එනිසා සුපින්වත්නි ජීවිතයේ නිතර නිතර මලකඩ බැඳෙන කිලුටු වන අපිරිසුදු වන මේ காரணා අට ඔබ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඉගෙනගත්ත දේ අමතක වෙන්නට එපා. භාවනා පුරුදු කළා නම් ඒ භාවනාව අමතක වෙන්න ඉඩ දෙන්න එපා. අහන ලද බණ නැවත නැවත මෙනෙහි කරන්න. ඒ වගේම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගන්න. ඒ වගේම කුසීතකම බැහැර කරන්න. ආරක්ෂකයාට ප්‍රමාදයේ බාධාවක් බව හිතන්න. කාන්තාවකට නරක පැවැත්ම අයහපත් බව සිතන්න. දෙන්නාට වසුරුකම මලකඩක් බව අවබෝධ කරගන්න. මේ මල ධර්ම අතර අවිද්‍යාව නොදැනීම අනවබෝධය පරම මල ධර්මයේ හැටියට තේරුම් අරගෙන ජීවිතයේ මැලබැඳෙන්නට ඉඩ නොදී අපිරිසුදු වෙන්නට ඉඩ නොදී කිලුටුවනට ඉඩ නොදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කර ගැනීමට ඔබ හැමදෙනාම උත්සාහවන්ත වන්න. කාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්ම දේශනාවේ දායකත්වයන් බාරගෙන කටයුතු කළ සියලුම සදහවත් පින්වතුන්ට තම තමන්ගේ නමින් ජන්මාන්තරගත වුණු ඥාති මිත්‍රාදීන්ට පින් පිනිස සුජීවත්ව වාසකන හැමදිනාටම ආශිර්වාද පිනිස මේ ධර්ම දේශනාමය පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් ඔබට නිවසේ සිට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දුන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජාතික ස්වාධීන සේවයේ කාර්ය මණ්ඩලයටත් අපි ආශිංසනය කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා මේ හැමදෙනාටම දෙව්මිනිස් සැප කෙලවර උතුම් වූ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මා සෙත්පතට මා ආශිර්වාද කරනවා සාදු සාදු සාදු ධර්මානුශාසනාව ප්‍රයත්තු දේශකයාණන් වහන්සේ රත්මලාන ශ්‍රී රත්නාරාමේ බුර්ලස්ගමුව ශ්‍රී සෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතොටමුණේ ප්‍රධාන අධිකරණ සංගනායක සත් ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි අධ්‍යාපනපති අතිපූජ්‍ය සූර්යගොඩ සිරිධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු